මේ ප්‍රශ්න ගැටළු අනුසාරයෙන් ඒ භාවනාව කොයි ආකාරයට සකස් වේ යුතුද කියන පැතිකඩ පිළිබඳව අපට පුළුවන් හඳුනා ගන්නට. පළමු ප්‍රශ්නයේ විදිහට අපට යොමු වී තිබෙනවා ආනාපාන සති භාවනාවේදී කමඨහන සියුම් වී චිත්තං නිලියති ස්වභාවයට පැමිණ විට ඒ වෙලාවේදී සිතේ අරමුණ වන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියා අනුමාන වශයෙන් කිය හැකිද කියලා ප්‍රශ්නයක් එනලා තියෙනවා. ඒ වගේම ඒකටම අනුයාතව සිතට සැඟවි පවතින උනත් අරමුණක් තිබිය යුතු නේද? ඒ විදිහට කොහොමද සිත ඒ தත්වයට පැමිණෙන්නේ කියන එක පිළිබඳව ප්‍රශ්නයක් යොමු කරලා තියෙන්නේ. ඉතින් ආනාපාන සති භාවනාව කෙනෙක් දියුණු කරනකොට ස්වභාවයෙන්ම සිද්ධ වෙන දේ තමයි ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත ටිකෙන් ටික ටිකෙන් ටික සියුම් වී යන බව Tamanට වැටහීම. ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත ක්‍රමානුකූලව ටිකෙන් ටික සියුම් වන බවක් Tamanට තේරෙන්නට ගන්නවා. ඒකට ප්‍රධානතම හේතුව බවට පත් වෙන්නේ Tamanගේ සිතේ තියෙන විසිරුණුකම ටිකෙන් ටික අඩු වෙනකොට ඒ වගේම කායික ක්‍රියාකාරකම් සංසිඳනකොට ඒ ආශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්වාසයේ කියන එක කායික අවශ්‍යතාවය ටිකෙන් ටික සංසිඳෙන්නට පටන් ගන්නවා. ඒ නිසාම ඊටාම සුළු උෂ්ම ප්‍රමාණයකින් නැතිනම් ආශ්වාස ප්‍රමාණයකින් යැපෙන්න පුළුවන්කම ලැබෙනකොට ප්‍රාශ්වාසයත් ඊට ප්‍රශ්වාසයත් ඊට අනුව ඒ වගේම ඊටමත් සියුම් වූවක් බවට පත් වෙනවා. ඒ නිසා බොහොම කෙටි ඊටාම සියුම් ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තක් තුළ Tamanට සිත පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ සියුම්ම යෑම අත්විඳින්නට පුළුවන්කම තිබෙනවා භාවනාවේදී. එතකොට මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත සියුම්ම යනකොට මේ සියුම්ම යන ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තට අනුව නැවත නැවතත් මනස පැවැත්වීමේදී Tamanට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා Tamanගේ මනසත් ඊට අනුයාතව සියුම් වන ස්වභාවය. ඒකට මේ විදිහට කෙනෙක් සියුම්ම යන ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳව සිත පවත්වාගෙන සිටීමේදී ආශ්වාස ප්‍රශ්වාසය සම්පූර්ණම නොදැනී යන මට්ටමකටපත් වෙනවා. කෙනෙකුට එතනදී සිහිය පවත්වා ගන්නට පුළුවන්කම තිබුණා Tamanට නොදැනී ගියාය කියලා තවත් කෙනෙකුට ඒ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත නොදැනී යෑම සමගම සිතක් සාමාන්‍යයෙන් නොදැනී යනවා. ඒකද කියන්නේ සිත අරමුණු ගැනීම නැතිව ඉන්නවා කියන එක නෙමෙයි. සිත හැම වෙලාවකදීම අරමුණු ගැනීමක් සිද්ධ කරනවා. ඒ මට්ටමකදී කිසිම ආකාරයකින් සිත නැති කිරීමක් කරන්නට පුළුවන් කමක් නැහැ. සිත පවතිනවා. හැබැයි පවතින සිත දැන ගැනීම සඳහා සිත පවතින බව ප්‍රකට කර ගැනීම සඳහා ඔහුගේ සිත සතිමත් බවෙන් අඩුයි. ඒ සිහිය අඩු නිසා තමයි එතනදී කොච්චර තමන් ඒ පිළිබඳව සිහි කරන්නට උත්සාහවත් වුණත් තමන්ට ඒ පිළිබඳව සිහිය පවත්වා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැතිනම් ඒ නොදැනී යන තත්ත්වයටපත් වෙන්නේ. ඒකට කිසිම අරමුණක් නැතිව ඒ සිත පවතිනවා විදිහට තමයි තමන්ට ඒක දැනෙන්නේ. හැබැයි කිසිම අරමුණක් නැතිව නෙමෙයි අර නොදැනී යන ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳව සිහි පැවැත්වීම නිසා එහි නොදැනී යාමත් එක්ක ඒ සිතත් නොදෙනී යෑමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හරියට අවර්ණ වූ දෙයක් විදිහට පවතිනකොට අරමුණත් ඒ සිතත් ඒබඳු අවර්ණ ස්වરૂපයක් ගන්නවා. ඒක තමයි එතනදී සිද්ධ වෙන්නේ. එතකොට සිත අරමුණක් ප්‍රකට අරමුණක් ගැනීම වර්ණවත් වීමක් නම් ඒ අරමුණ වර්ණවත් වෙනකොට ඒ සිතත් වර්ණවත් වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත අවර්ණව යනකොට ඒ කියන්නේ නොපෙනී යනකොට ඒ අරමුණු කරගත්තා වූ සිතක් නොපෙනී යන සාමාන්‍යයෙන් කෙනෙකුට ඇතිවිය හැකි තත්වයක් ආනාපාන සති භාවනාව තුළදී. නමුත් ඒ වගේම තවත් කෙනෙකුට කිසිම දෙයක් නැති බව අරමුණු වීම තුළ එබඳු ආකාරයේ හිස් බවක් අරමුණු වන්නට පුළුවන් කමක් තියෙනවා. ඒකත් සමහර කෙනෙකුට ඇතිවන මානසික ලක්ෂණයක්. එතකොට මෙන්න මේ ආකාරයේ අවස්ථා දෙකක තමන්ගේ සිත තමන්ට නොදැනී යෑම පිළිබඳව අත්විඳින්නට පුළුවන්කම තිබෙනවා. පළවෙනි එක ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත නොපෙනී යනකොට ඒහා අනුයාතව පවත්වන සිත තමන්ට නොපෙනී යෑම. එතකොට කියන ඒ සිත නූපදිනවා කියන එක නෙමෙයි තමන්ට සිත නොදැනී යෑමක් තියෙන්නේ. එතන ඇත්තෙන්ම පවතින සිහියේ අඩුකම සිහිය සතිවත් බව නැතිකම තමයි එතනදී තියෙන්නේ. ඇත්තා වූ ආශ්වාස ප්‍රශ්වාසය ඇත්තවම අරමුණු ගැනීම සහ සිත තමන්ට තේරුම් ගන්නට නොහැකි බව. ඊට පස්සේ දෙවැනි අවස්ථාවේදී තමන් අරමුණු යටපත් කිරීම තුළ බලෙන් කිසිම දෙයක් නොපවතින බවට කල්පනා කිරීම තුළ සිත කිසිම දෙයක් නොපවතින බවට සිහිවත් කිරීම තුළ ඒ කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ සිත අප්‍රකට භාවයට පත් කරන්නට. ඉතින් කෙසේ වෙතත් සිත මේ නොදන්නා මට්ටමකට නොදැනී යන මට්ටමකට කිසිම දෙයක් අරමුණු ගැනීම ආදී දෙයක් සමන්ට ප්‍රකට නොවන මට්ටමකටපත් වීම චිත්තං නිලියති කියලා කියනවා සිත හැඟ වෙනවා කියලා. ඒකට චිත්තං නිලියති කියන මට්ටමට සිත හැඟ වුණාට පස්සේ අපිට ඒ හැඟවුණු සිත නැවත ස්මතු කරගන්නට ඕනේ. එතකොට අපිට සිත ස්මතු කරගන්නට නම් අපිට සිද්ධ වෙනවා අර අරමුණ ස්මතු කරගන්නට ආපහු ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත ස්මතු කර ගැනීම තුළ අපිට පුළුවන්කම තියෙන ඒ දේ සිද්ධ කරන්නට එහෙමත් නැතිනම් Taman කිසිවක් නැති බවට අරමුණු කරන ලද අරමුණ තේරුම් ගැනීම තුළ කිසිවක් නැති බව අරමුණු කරන්නේද සිතින් යන දේ පිළිබඳව නුවණ පැවැත්වීම තුළ Taman පුළුවන්කම තියෙනවා ඒ ඇතිවන සිතෙහි සැඟවී යෑම කියන දෙයට සාර්ථක උත්තරයක් සපයන්නට. ආනාපාන සති භාවනාවේදී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ අර කියපු පළවෙනි කාරණාව හිත වැඩිම තුල තවත් කෙනෙකුට අර දෙවෙනි අවස්ථාවේදී සිත සැඟවී යන්නට පුළුවන්කම තියෙනවා ප්‍රකට අප්‍රකටව යන්නට. ඒතන දෙකේදීම ඒතන සිහි පැවැත්වීම තුල තමයි නැවත Tamanට සිහිය උපදවා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ආකාරය නතර කර ගැනීම සඳහා ඒ උපක්‍රම පාවිච්චි කිරීම ප්‍රමාණවත් වෙනවා. Tamanට ඒ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත ප්‍රධාන වශයෙන්ම නැවත දැනෙන තත්ත්වයටපත් කර ගැනීමත් ඒ වගේම අර මොකක්වත්ම නැති බවට අරමුණු වෙන එක අරමුණක් බව තේරුම් ගැනීමත් ඒ අරමුණ පවතින බව Taman දැනුම් දැනුම් ඇතිව වාසය කිරීමක් කියන මේ කරුණු දෙක තුළ Tamanට මේක නතර කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක ඇති වුණාට පස්සේ ඇතිවන්නට කලින් මේක නතර කරගන්නට පුළුවන්කම තියෙනවා සති නිමිත්තේ හිත තියාගෙන භාවනාව දියුණු කිරීම තුළ නාසිකාග්ගේ වාමුක නිමිත්තේ අයං සති උපට්ඨිතා පෝති සුපට්ඨිතා කියන ආකාරයට නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර සිහිය පිහිටුවාගෙන මනාව සිහිය තබාගෙන ඔබ භාවනාවට ප්‍රවේශය සලසා ගන්නවා නම් අන්න ඒ බඳු අවස්ථාවක ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ සිහිය මනාව පවත්වාගෙන යන්නට නිවැරදි ආකාරයට අර චිත්තං නිලීයති කියන බවටපත් නොවි සිත පවත්වා ගන්නට. ඒක බොහෝ උපකාරක ධර්මයක් සති නිමිත්තෙහි සිත ප්‍රගුණ කිරීම මේ සිත හැඟවෙන්නේ නැති වෙන්න පවත් ගන්න. යම් විදිහකින් මේ හැඟවීම පුරුදුන කෙනෙක් නම් අර විදිහට නැවත නැවත තමන්ගේ හිත භාවිත කිරීම තුළ ඇත්තවම ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත නැවත නැවත අරමුණු කිරීම තුළින් සහ කිසිවක්ම නැති බව අරමුණු කරගත්ත කෙනා නැති බව අරමුණු කිරීමම ඇති බවක් විදිහට මානසිකාරය කිරීම තුළ පුළුවන්කම තිබෙනවා ඒ ගතිය මගහරවාගෙන තමන්ට නිවැරදිව නැවත භාවනා මානසිකාරයට පැමිණිලා ඉන් ඉදිරියට තමන්ගේ භාවනාව સિદ્ધ කරගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා ඊට පස්සේ දෙවෙනි ගැටලුව ඇටියට ඉදිරිපත් වෙනවා ධර්ම මාර්ගය තුල ගමන් කරනකොට ප්‍රතිපදාව ඉදිරියට සිද්ධ කරගෙන යන ආකාරය පිළිබඳව දැනුවත් වීමේදී නුවණ පැවැත්විය යුතුයි කියලා කියනවා. මේ නුවණ පැවැත්වනවා කියන එකෙන් අදහස් කරන්නේ සංඛාර උපේක්ඛා ඥානයද කියන එක තමයි විමසලා තියෙන්නේ. ඒ වගේම ඊට පෙර යෙදෙන ඥානයන් ලෙස බංගානුපස්සනා ඥානය, බහිතුපට්ඨාන ඥානය, ආදීනවානුපස්සනා ඥානය, මුංචිත කම්මිතා ඥානය ආදී පිළිබඳව හා සංඛාරෝපේක්ඛා ඥානය ගැන කෙටි පැහැදිලි කර දීමක් කරන්නට කියලා ඒ ඉල්ලා තියෙනවා. එතකොට ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයේදී මේ ඥානයන් වැඩෙන ආකාරයට ප්‍රතිපදාවේ ගමන් කළ යුතු ආකාරය ගැන පැහැදිලි කර දෙන්නට කියලා. එතකොට මේ ආකාරයේ ඥානයන් ඉලක්කගත කරගෙන විපස්සනා ඥානයන් ඉලක්කගත කරගෙන භාවනා කරන්නට පුළුවන්කම තියෙනවා ප්‍රධාන වශයෙන්ම. එතකොට එතනදී නුවණ ඉපදවීම යන්නේ අදහස් කරනු ලබන්නේ ප්‍රතිපදාව අපිට ඉදිරියට දියුණු කරගෙන යාම සඳහා පවත්වන යෝනිසෝ මනසිකාරය තුළ උපදින ප්‍රඥාව. ඒකට ප්‍රඥාව තමයි හැම වෙලාවකදීම අපිට දියුණු කිරීමට අවශ්‍ය වන අංගය බවට පත් වෙන්නේ. ඒක සංඛාරුපේක්ඛා ඥාණයට පමණක් අපිට කියන්නට පුළුවන් කමක් නැත්තේ. ඒක මුල ඉඳන්ම අපිට අවශ්‍ය වෙන තත්වයක්. හැබැයි ප්‍රධාන වශයෙන්ම අපිට ඒක ප්‍රධාන ප්‍රධානත්වයක් ධර්මයෙන් ඒක ඉදිරිපත් කරන අවස්ථාව හැටියට සංඛාරූපේක්ෂා ඥානය දක්වන්නට පුළුවන්කම තියෙනවා. එහෙමත් නැතිනම් අපිට දැන් සාමාන්‍යයෙන් අනිත්‍ය සංඥාව සහ සබ්බ සංඛාරයේ අනිත්‍ය සංඥා කියන මේ කරුණු දෙක අතර තියෙන වෙනසක් අපිට අන්නේ ඒ ආකාරයෙන් තමයි තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ආකාරයෙන් අපි මේ නුවණ වඩන ආකාරය සිත දියුණු කරන ආකාරය දිහා බැලුවහම අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ මේ විපස්සනා මානසිකාරයේ පැවැත්වීම කියන එකේදී තමන්ට ස්කන්ධයන්ගේ උදේවැය බලන කෙනෙකුට ස්කන්ධයන්ගේ උදේවැය බලන පැත්තෙන් ආයතන භාවනාවක් කරන කෙනෙකුට ආයතන පැත්තෙන් තමන්ගේ මානසිකාරයේ පැවැත්වීමක් මේ විදිහට තමයි ඒ නුවණ වඩන්නට පුළුවන්කම තියෙන්නේ එතකොට මේ විදිහට මේ නුවණ වඩනකොට ඒ නුවණ වඩන කෙනාට එහි භංගානුපස්සනා ඥාණය පහළ කරගන්න පුළුවන්කම තියෙනවා. එහි බිඳී යෑම ස්කන්ධ ආයතන ආදී ධර්මයන්ගේ බිඳී යෑම පිළිබඳව එයාට නුවණ පවතිනවා. එතකොට මේ එකම මානසිකාවේ පවත්වනකොට ඒ ඒ මට්ටම් වලදී එයාට උපදින නුවණේ මට්ටම් තමයි මේ ඥානය කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට භංගානුපස්සනාව කියලා කියන්නේ මේ උදේවැය බලනකොට හට ගැනීම සහ වැයවීමේ ලක්ෂණය පිළිබඳව බලනකොට යම්කිසි කෙනෙකුගේ සිත භංගය අනුව පවතිනකොට ඒකට කියනවා භංගානුපස්සනා ඥානය කියලා. ඒ කියන්නේ බිඳී යෑම පිළිබඳව අරමුණු කරමින් ස්කන්ධයන්ගේ බිඳීම අරමුණු කරගෙන තමන්ගේ සිහිය පවත්වනකොට සිත පවත්වනකොට අනේ සිත පැවැත්වීම තුළ ඒ කෙනෙකුට භංගානුපස්සනාවට හිත පවත්වන්නට හිත තබන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම බහිතපත්තාන ඥානය කියලා කියනවා. එතන ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය නිසා, බිඳී යන ස්වභාවය නිසා, බහිතපත්තාන භාවය නිසා එතනදී උපදින භය ඒ කියන්නේ මේ මේ සංස්කාරයන්ගේ තිබෙන මේ බිදී යන ස්වභාවය නිත්‍ය වශයෙන් ගැනීම ආදී දේ තුළ උපදින්නට පුළුවන් දුකේ පැමිණීම පිළිබඳව කල්පනා කරනකොට ඒ සංස්කාර ධර්මයන්ගේ යම් නොඇලීමක් තියෙනවා නම් සංස්කාර ධර්මයන්ගේ යම් කලකිරීමක් තියෙනවා නම් සංස්කාර ධර්මයන්ගේ යම් ආකාර බයක් දකිනවා නම් අන්නේ සංස්කාර ධර්මයන්ගේ බය දැකීම තමයි බහිපත්තාන ඥානය කියලා කියන්නේ. ඉතින් මේක වෙනමම දීර්ඝ ලෙස විස්තර කරන්නට පුළුවන්කම තියෙන දෙයක්. අපි භාවනා වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ විපස්සනාව පැත්ත ගැන කතා කරනකොට මේ ඥානයන් විස්තරාර්ථ සහිතව තවදුරටත් පැහැදිලි කරගන්නට අපි සංක්ෂේප වශයෙන් කතා කළොත් අපිට බහිස්පස්ඨාන ඥානය කියන එක සංස්කාර ධර්මයන්ගේ භංගය දකින සංස්කාරයන්ගේ ඒ ඒ තන බිදී යන ස්වභාවය පිළිබඳව දකින කෙනාට උපදව ගන්නට පුළුවන්කම තිබෙන දෙයක්. ඒකට එයාට එහි සංස්කාරයන්ගේ බිය වැටහෙනවා. අර යම් කිසි විදිහකින් කෙනෙක් අර මාළු වල්ලන විදිහට මාළු වල්ලන්න කරක් හදනවා කියලා කියන්නේ කරක් ගන්නවා කියන්නේ. ඒක අන්නේකට ඒ කරක් ගහලා උඩින් අත දාලා ඇතුලේ කොටුවේ හිර වෙලා ඉන්න මාළුවෙක් අල්ල ගන්න යනකොට එයාට එතන තියෙන සර්පෙක් අහු වෙනවා. ඒකට කොටු වෙලා ඉන්නේ. සර්පෙක් අහු වුණාම සර්පෙක් අහු වුණ බව තේරුම් අරගෙන කියන්නේ සර්පයෙන් අහුවෙච්ච කෙනාව ඉස්සෙල්ලම උඩට අරගෙන බලනකොට සර්පයෙක්. ඒකට සර්පයා දකින්නවත් එක්කම මොකද වෙන්නේ? සර්පයා දකින්නවත් එක්කම Tamanට සර්පයා පිළිබඳව බියක් ඇති වෙනවා. මේක Tamanට හානි කරන්නට පුළුවන්. Tamanට මරණය හෝ මරණ මාත්‍ර දුකක් පමුණවන්නට පුළුවන් සතෙක් හැටියට ඒ සර්පයා පිළිබඳව බීතියක් හටගන්නවා. මෙන්න මේ බීතිය හට ගැනීම හා සමානයි භෛතුපත්තාණය කියලා කියන එක ඒ බිය එළඹ සිටීම කියන එක. ඒක බිය එළඹ සිටීම කියන එක මේ පුද්ගලයාට පැමිණෙන බියක් විදිහට අපි කෙලෙස් සහිතව දෙයකට බය වෙනවා කියන එක නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න කෙනා එතන නුවණින් ඇතිවන තත්වයක් තමයි ඒ සංස්කාර ධර්මයන් නිත්‍ය වශයෙන් ගැනීමට උ සිත යොමු කරන්නේ නැහැ මොකද එහි තිබෙන භයානක බව තේරුම් ගන්න නිසා අන්න ඒ සියුම් වූ ලක්ෂණය තමයි බහිතපට්ඨාන ඥානය තුළ තියෙන්නේ ඒකට මේක බහිකපත්තාන ඥානය වඩමි කියලා වෙනමම අපිට ඒ සඳහා මේ ඥානය වඩනවා වඩනවා කියලා වෙන වෙනම බය වෙනවා බය වෙනවා කියලා බය වෙන්න දේවල් නැහැ. ස්කන්ධයන්ගේ උදේවැය බලන කෙනාට ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරන්නට යන කෙනාට ආයතන ධර්මයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරන්නට යන කෙනාට નિરાයාසයෙන්ම එළඹ සිටින මට්ටමක් තමයි මේ කතා කරන්නේ. ඒක නිකම්ම ඔහුට පිළිටා සිටින මට්ටමක් නිකම් එළඹ සිටින මට්ටමක් තමයි මෙතනදී බහිතපත්ඨාන ඥානය තුළදී ඇති වෙන්නේ. එතකොට ඒ වගේම ආදීනවානුපස්සනා ඥානය කියලා කියනවා. ඒක ආදීනමය පිළිබඳව තමන් කල්පනා කිරීම කියන එක. එතකොට ආදීනමය කියනකොට තමන්ට ඒ තුළින් පැමිණෙන්නට පුළුවන් තමන්ගේ ජීවිත තමන් කරා පැමිණෙන්නට පුළුවන් ස්වභාවය පිළිබඳව කල්පනා කරලා බලන එකට කියනවා ආදීනවානුපස්සනා ඥානය කියලා. ඒ වගේම මුචිත කම්මතා ඥානය කියලා කියනවා. ඒයින් මිදෙන්න කැමැති බව අර සර්පයා දැන් අතහරින්නට කැමති ඒක ආදීනවේ පිළිබඳව කල්පනා කරනකොට ඒ සර්පයා විසික් කරන්නට අතහරින්නට කැමති ඒකට තමයි මුචිත කම්මතා ඥානය කියලා කියන්නේ සංස්කාර ධර්මයන්ගෙන් මිදෙන්නට ඇති කැමැත්ත. ඒ වගේම සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍ය භාවය ප්‍රතිවේධ කිරීම තුළ ඒ උපේක්ෂාවටපත් වීම සංඛාර උපේක්ඛා ඥානය කියලා කියනවා සංස්කාරයන්ගේ පවත්නා උපේක්ෂා සහගත භාවය. එතකොට මේ ආකාරයට අපිට ප්‍රතිපදාව වඩනකොට වැඩෙන ඥාන තමයි නුවණ තමයි මේ සෑම අවස්ථාවක්ම. ඒ නිසා තමයි කිව්වේ භාවනාව වඩනකොට මුලින්ම මානසිකාරය පවත්වන්න පුළුවන්කම තියෙනවා මානසිකාර ප්‍රත්‍යයෙන් නුවණ උපදිනවා. එතකොට නුවණ උපදිනකොට අපිට මේ උද්‍යප්පඥානයේ ඉඳලා භංගානුපස්සනාවේ ඉඳලා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේ මේ මට්ටම් වලින් කෙනකෙනාට නුවණ උපදිනවා කියලා. ඒ නුවණ උපදිනවා කියන එකේදී ඒ එකම නුවණ දියුණු වෙනකොට ඒ නුවණට ඒ ඒ අවස්ථාවන්හි වැටහෙන ආකාරයන්ගෙන් ඒ නුවණ නම් කළා මිසක ඒ නුවණ මෙන්න මේ ආකාරයෙන් ඒ නුවණ වෙනමම වැඩි යුතුයි කියලා ඒක වඩලා ඉවර කරලා ඊළඟ නුවණ වඩන්නට ඕනේ කියලා එහෙම ක්‍රමවේදයකට යෑම ඒතරම්ම ප්‍රඥා ගෝචර වූවක් බවට ලෙස දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ත්‍රිපිටකයට අනුව අපි කරුණු කාරණා බොහෝ සෙයින් විමසා බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රසජන කෙනා සෝවාන් වෙන්න, සෝවාන් කෙනා සකදාගාමී වෙන්න, සකදාගාමී වෙන අනාගාමී වෙන්න, අනාගාමී කෙනා අරහත් ඵලයට පත් වන්නට කුමක්ද කරන්න ඕනේ කියලා කියනකොට මේ පංච බාලකන ස්කන්ධ උදේවැය බලනවා කියන ආදී තැන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. රහතන් වහන්සේ ਦਿੱත්ත ධම්ම සුඛ විහරණය සඳහා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන එක අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් අපි කර්ම කාරණා විමසා බලනකොට අපිට දකින්න පුළුවන් මේ එක එක ඥානයක් වෙන වෙනම අරගෙන වෙන වෙනම ප්‍රතිපදාව වඩනවා කියන තැනට වඩා මේ ඥානයන් වැඩෙන විදිහට තමන්ගේ භාවනා මානසිකාරය පවත්වන එක සිද්ධ කරනවා කියන එක දකින්න පුළුවන්. ආනාපාන සති භාවනාව කරලා සමත මූලිකව කෙනෙකුට ධ්‍යාන උපද්දවල ධ්‍යාන මට්ටමකදී ඒ ධ්‍යාන සිත විපස්සනාවට භාජනය කිරීම තුළ නිවන් දකින්න පුළුවන්. ඒකට එයා උත්සාහවත් උනේ මේ එක එක ඥානයේ වෙන වෙනම වැඩිවීමකට නෙමෙයි. එයා එයාගේ වීතිය තුළ ගමන් කරනවා. එයාගේ භාවනා ක්‍රමවේදය තුළ පාර තුළ ගමන් කරනවා. එතකොට ඒ ඒ අවස්ථාවන්හිදී එයාට උපදින එක එක ප්‍රඥාවේ මට්ටම ප්‍රඥාවෙහි ස්වභාවය අනුව ඒ දේවල් නම් කරනවා ඒක තමයි අපිට මේ ආකාරයට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ උපදින ප්‍රඥාව පිළිබඳව ඒ උපදින නුවණෙහි අවස්ථාවන් පිළිබඳව විශේෂයෙන්ම තේරුම් අරගෙන ඉන්න කෙනෙකුට අර තමන් ප්‍රතිපදාව තුළ දැන් මේ මට්ටමට තමන්ගේ මනසපත් උනාය කියලා දැනගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රධාන ගමනක් අපි යනකොට අපි යන පාර පිළිබඳව මනසලකුණු පිළිබඳව අපිට දැනුමක් තියෙනකොට අපි දන්නවා දැන් ගමන මෙච්චර දුරක් ඇවිල්ලා තියෙනවා තා මෙච්චර දුරක් අපිට යන්න තියෙනවා කියලා අපි ඒ මනසලකුණු අනුව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා එතකොට ඒ පහසුවෙන් මාර්ගයේ වර්ධවා ගන්න නැතුව ඉදිරියට අපිට යන්න පුළුවන්කම තියෙනවා අපි යන ගමන පිළිබඳව ගමන් මාර්ගයේ පිළිබඳව වීථිය පිළිබඳව හොඳ දැනුමක් ඇතුව අනේ නිසා තමයි මේ ඥානයන් අපිට ඉතාම වැදගත් වෙන්නේ තමන්ගේ මනස පවතින ස්වභාවය පිළිබඳව නිවැරදිව තේරුම් අරගෙන තමන්ට පුළුවන්කම තියනවා මේ භාවනාව ඉදිරියට තමන්ට පවත්වාගෙන යන්නට නිවැරදි ආකාරයට. ඉතින් ඒ නිසා මේ ඥාන භාවිත කිරීම නැතිනම් මේ ඥානයන් පිළිබඳව දැනුම ඇති කර ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඒකට නුවණ භාවිත කිරීම කියන එක ප්‍රධාන වශයෙන් මේ උපරිමස්තය විදිහට සංඛාරුපේක්ඛා ඥානය අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි අනෙක් හැම අවස්ථාවකදීමත් වෙන්නේ මානසිකාර ප්‍රත්‍යයෙන් ඒ ඒ නුවණ ඉපදවීම ඒක ඒ ඒ මට්ටම් වලට අදාළව ඒ ඒ නුවණ ඉපදවීම අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය හැටියට යොමු වෙනවා සංඥා විපල්ලාසය පිළිබඳව පැහැදිලි කරන්න කියලා. අපිට විපල්ලාස කියනකොට දකින්න පුළුවන් විපල්ලාස කියන්නේ පෙරළුණු සංඥාව. ඒ කියන්නේ සිතෙහි පෙරළුණු සංඥාව පෙරළුණු හඳුනා ගැනීම. සංඥා කියලා කියන්නේ හඳුනා ගන්න දේවල් වලට. ලෝකය පිළිබඳව අපි හඳුනා ගන්න ආකාර තිබෙනවා. හඳුනා ගන්න ආකාරයන්ට අනුව තමයි පෙනීම සිද්ධ වෙන්නේ. සංඥාව ප්‍රධාන වැඩ කොටසක් කරන දෙයක් නේ. මොකද සංඥාව යම් බඳු ආකාරයේද ඒ බඳු ආකාරයක් තමයි විඥානය විසින් ගන්නෙ. සංඥාව ඉක්මවා ගිහිල්ලා විඥාණයට පුළුවන් කමක් නැත්තේ වෙනත් දෙයක් ගෙනල්ලා දෙන්න. සංඥාව ගන්නෙ හැම වෙලාවෙම විඥාණය ගන්නෙ හැම වෙලාවකදීම සංඥාව විසින් ගෙනවිත් දෙනු ලබන අත්දැකීම. විඥාණයට පුළුවන් කමක් නැහැ සංඥාව ඉක්මවා ගිය අත්දැකීමක් වෙනම ගන්නට. ඒ නිසා තමයි අපි සංඥාව નિවරදි කර ගැනීම සඳහා වෑයම් කරන්නේ. දස සංඥා වඩනවා, නිරෝධ සංඥා වඩනවා. මේ හැම දෙයක්ම සංඥානේ. සංඥා මට්ටම නිවැරදි කරගන්නකොට දැනගන්න මට්ටම නිවැරදි කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සංඥාව කියලා කියනකොට මේ හඳුනා ගන්නා ආකාරය සිතේ පෙරළුණු බවක තිබුණොත් දැනගැනීමක් සිතේ පෙරළුණු බවක विद्यमान වෙනවා. එතකොට හඳුනා ගන්නා ආකාරය පෙරළුණු දෙයක් නම් හඳුනා ගන්නා ආකාරය විපරීත නම් දැනගන්න ආකාරය විපරීතයි. එතකොට අපිට විපල්ලාස ධර්මයන්ගේ සංඥා, චිත්ත, දිට්ඨි වශයෙන් අවස්ථා තුනක් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. සංඥා, චිත්ත, දිට්ඨි. එතකොට සංඥා, චිත්ත, දිට්ඨි කියලා කියනකොට හඳුනා ගන්න ආකාරය ඒ වගේම ඒ හඳුනා ගන්න ආකාරයේහි පැවැත්ම පිළිබඳව ඇතිවන හැඟීම ඒ වගේම එය අභිනිවේෂ පරාමාස වශයෙන් දැඩිව ග්‍රහණය කරගෙන පැවතීම කියන මේ ආකාරයට අපිට සංඥා චිත්ත දිට්ඨි වශයෙන් ඇති වෙන අවස්ථා තුන හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත සංඥාවක් කෙනෙකුට තියෙනවා. යම් ධර්මයක් අනිත්‍යයි, අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. එතකොට හටගත්තු ධර්මයේ ඉතුරු නැතුව නැති වෙනවා. එතකොට මේ නැති වෙන ස්වභාවය පිළිබඳව කෙනෙකුට සංඥාවක් තියෙනවා. අනිත්‍ය බව නොදන්නකම නිසා ඒකේ නිට්ටය වූවක් කියලා ගත්ත නිට්ටය සංඥාවක් තියෙනවා. එක දිගට පවස්නා දෙයක් කියන හඳුනා ගැනීමේ ලක්ෂණය. ඒ හඳුනා ගැනීමේ ලක්ෂණය පවතින නිසා තමයි එතනදී චිත්තය කෙනෙකුට පවතින්නේ. චිත්තය කියලා කියන්නේ තමන්ගේ සිත නිතරම එබඳු ආකාරයක් ගන්නවා කියන එක. ඒක සංඥාවට අනුරූපීව වෙන දෙයක්. සංඥාවට අනුව තමයි ඒ චිත්තය ඒ විදිහට පවත්වන්නේ. එක මොහොතක දකින තැනක නිට්ටයයි කියන හැඟීම ආත්ම අදහස ඇති වෙන්නේ සංඥා මට්ටමකින්. අපි මේක බොහොම සියුම් විදිහට අපි මේක තේරුම් ගන්නට උත්සාහවත් වුණොත් ඇහැට රූපයක් ගැටෙනකොට මේ රූපය පිළිබඳව දැනගන්න සිතක් ඉපදිලා ඊට පස්සේ මනෝවිඤ්ඤාණ මට්ටමේදී කර්ම මනෝවිඤ්ඤාණ මට්ටමේදී අපි ආශ්‍රව උපාදාන මගින් ඒ රූපය පිළිබඳව ඇසුරු කරලා දැනගන්න මට්ටමකදී අපිට ඒ රූපය සහ තමන්ය යන පැවැත්ම පිළිබඳව අපිට සංකල්පනාවක් උපදිනවා. ඒතකොට මේ එක මොහොතක එක් ක්ෂණයක් තුල උපදින දෙයක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. එතකොට මේ එක මොහොතක එක ක්ෂණයක් තුල ලෝකයේ තියනවා තියෙන ලෝකයේ විඳින්නා ඉන්නවා කියලා හම්බෙන එක එක සංඥා මට්ටමින් කෙනෙකුට උපදින දෙයක්. ඒකේ බඳු මට්ටමකදී එයාට මේ ස්කන්ධ පංචකයක් ගොඩනගෙන තැනකදී එයාට තියෙන ඒ බඳු මට්ටමක් සංඥා මට්ටමක්. ඒතකොට මේ සංඥා මට්ටමක පවතින ලෝකය සංඥා මට්ටමක එයාට ඇසුරු වෙන මේ පවතිනවා යයි ගන්න විපල්ලාසය මේ විදිහේ සමූහයක් වෙනකොට මේ විදිහේ પરම්පරා රාශියක් වෙනකොට දැන් ඇහැට රූපේ ගැටුණ ගැටුණ රූපේ කන්‍යාත්ව මේ විදිහට ඇති බවට එක ක්ෂණයක එක මොහොතක ඇසුරු වුණා දෙවෙනි ක්ෂණයේදීත් ඇසුරු වුණා තුන්වෙනි ක්ෂණයේදීත් ඇසුරු වුණා හතරවෙනි ක්ෂණයේදීත් ඇසුරු වුණා මේ විදිහට කෝටි ප්‍රකෝටි ගණනක් එක මොහොතක එක තත්පරයක් දෙකක් ඇතුළත අපිට හම්බ වෙනකොට සංඥා මට්ටමේ දේවල් ගොඩක් ඇසුරු වෙනකොට අපිට සිතක් තියෙනවා මේ ධර්ම ටික පවතිනවා කියලා. චිත්ත මට්ටම කියලා කියන්නේ ඒක. ඒක සංඥා මට්ටම හැම වෙලාවකදීම ක්ෂණික මට්ටමකින් උපදින දෙයක්. ඒක හැම මොහොතකදීම එතන චිත්ත මට්ටමකින් ඊට පස්සේ මේක ඇසුරු වෙනවා මේ සමස්ත સિદ્ધාන්තය පිළිබඳව එකම දෙයක් තියෙනවා නොවෙනස්ව කියන හැඟීම. එතකොට අපිට ඒක දැනෙන මට්ටමක තියෙන්නේ. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් මට්ටමක තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම චිත්ත මට්ටමේදී. එක පවතින බවට අපිට ඇතිවන තැනදී තමයි මේ පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම දිට්ඨි මට්ටම කියලා කියන්නේ අර චිත්ත මට්ටම තුල ගොඩනගෙන දේ පිළිබඳව එයා අභිනිවේෂ පරාමාස කරමින් නැවත මනසින් එය දැඩිව අල්ලා ගැනීම. තියනවම තමයි. ආස්නයක් තියනවමයි. කෙනෙක් ජීවත් වෙනවමයි. ඒක වෙනස් වෙන්නේ නැතුව පවත්නා දෙයක් හැටියට දැඩිව ඒ මත දිට්ඨි වශයෙන් හැසිරෙන එක තමයි එතනදී දිට්ඨි විපල්ලාසයේ හිතෙන ස්වභාවයේ බවට පත් වෙන්නේ. එතකොට සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියන එක ඔන්න ඔය ආකාරයන්ගේ යෙදීමක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඒකට සංඥාව කියන එක බොහොම සියුම්, ඒක බොහොම ක්ෂණයක් තුළ, ඒක මොහොතක් තුළ උපදින දෙයක්. ඒ වගේම චිත්ත විපල්ලාසය කියන කීට වඩා ටිකක් බරපතලයි. ඒක සමස්ත රූපයක් අපිට මවලා තියෙනවා රූපයක් කියන තැන අදහස් කරන්නේ පවතිනවා කියන හැඟීම පිළිබඳව අපිට සම්පූර්ණම පැවැත්ම පිළිබඳව චිත්‍රයක් යා ගෙනල්ලා දීලා තියෙනවා චිත්ත මට්ටමකදී ඒ අර ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම එක තිතක් නම් සංඥා මට්ටම එක තිතක් නම් මේ තිත් තිත් ගොඩාක් තියලා අපිට එක රූපයක් දකින්න පුළුවන් කමක් ලැබුණොත් එහෙම. ඒකට අන්නේ රූපය අපිට දකින්න පුළුවන්කම තියෙන අර තිත් ගොඩක එකතුවක් විදිහට. ඒතර මනසින් අර එකතු කරපු ආත්ම සංඥාවේ තියෙන ලෝකය කියන සංඥාවේ තියෙන එකතුවක් විදිහට අපිට චිත්ත මට්ටමකදී පොදු චිත්‍රයක් හම්බ වෙනවා ඒ ධර්මයේ පවතිනවායි කියලා ගත් එක. අනේ පවතිනවායි කියලා ගත්ත දේ මත තමයි දිට්ඨි විපල්ලාසය පවතින්නේ. ඒක හැම වෙලාවකදීම අභිනිවේෂ පරාමාස වශයෙන් පවත්නා දෙයක්. ඒකට එයාට භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා, නොවෙනස්ව පවතින ලෝකයේ තියෙනවා කියලා මෙයාදී ලෙස එයාට දිට්ඨි වශයෙන් හැසිරෙන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට අනිත්‍ය දේ නිට්ටි වශයෙන් අරගෙන එයාට සංඥා චිත්ත දිට්ඨි වශයෙන් පවතින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනාත්ම ධර්මය ආත්මයි කියලා අරගත්තාම එයාට මේ ආකාරයටම පවතින්නට පුළුවන්කම තියෙනවා. සංඥා වශයෙන්, චිත්ත වශයෙන්, දිට්ඨි වශයෙන් පවතින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අසුබ දේ සුබයි කියලා ගත්තාම සුබ සංඥාවක් පවත්වන්නට පුළුවන්කම තියෙනවා. අසුබ ධර්මයන්හි සුබ සංඥාව පවත්වාගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දුක්ඛ ධර්මයන්හි සුඛ යන සංඥාව පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මෙන්න මේ හතර තැනක සංඥා වශයෙන් විපල්ලාස පවත්වනවා. හතර තැනක චිත්ත වශයෙන් විපල්ලාස පවත්වනවා. හතර තැනක දිට්ඨි වශයෙන් විපල්ලාස වෙනම පවත්වනු ලබනවා. එතකොට මෙන්න මේ සංඥා චිත්ත දිට්ඨි කියන මේ හතර තැනක මේ තුන් ආකාරව උපදින විපල්ලාස නිරන්තරයෙන්ම ප්‍රත්‍යජන චිත්තසංතානය පිරිවර කොට පවතිනවා. සෝවාන් මාර්ගයේ උපදවන කොට කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙනකොට සෝවාන් මාර්ගයේ උපදවමින් ඒ කෙනාට මේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත සංඥා මට්ටමම නැති වෙනවා. අනිත් දේ නිට්ටයයි කියලා ගත්ත සංඥා මට්ටමම සම්පූර්ණම නැතිලා යනවා. එයාට එතන අනිත්‍යතාවය පිළිබඳව අවබෝධයක් එනවා සංඥා මට්ටම නැති නිසා එයාට ඒ බඳු චිත්ත මට්ටමක් ගොඩනගෙන්නේ නැහැ. චිත්ත මට්ටමක් නැති වෙනකොට එයාට දිට්ඨි මට්ටමක් ගොඩනගෙන්නේ නැහැ. ඒ වගේම ආත්මය කියලා ගත්ත මට්ටමේදී සංඥා චිත්ත දිට්ඨි කියන මේ විපල්ලාසය සම්පූර්ණම ඒ මට්ටමේදී ප්‍රහාණයටපත් වෙනවා. ඒ වගේම අසුබ ධර්මය සුභයි කියලා ගත්ත මට්ටමේ දිට්ඨිය පමණක් ප්‍රහාණ වෙනවා සංඥාව සහ චිත්තය තියෙනවා දුක් දේ සැපයි කියලා ගත්ත තැනක සංඥාව සහ චිත්තය තියෙනවා දිට්ඨි මට්ටම එතනදී ප්‍රහාණය වෙනවා මොකද සම්පූර්ණම දිට්ඨි සහගත කෙලෙස් මට්ටම සෝවාන් ආරයන් වහන්සේට ප්‍රහීන වන කෙලෙසයක් බවට පත් වෙනවා ඒක පවත්නා දෙයක් නෙමෙයි ඒක දුරවන දෙයක් ඒ නිසා සෝවාන් ආරයන් වහන්සේට ඒ බඳු තැනක දිට්ඨි මට්ටමේ කෙලෙසේක පැවැත්මක් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට අපිට මෙන්න මේ ආකාරයන්ගෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ප්‍රධාන වශයෙන්ම විපල්ලාශයන්ගේ ස්වභාවය පිළිබඳව. විපල්ලාශ ධර්මයන් කියනකොට හිතේ පෙරළුණු බව, එතකොට මෙතනදී පෙරළුණු සංඥාවෙහි තියෙන ස්වභාවය නිසා තමයි ඒ පෙරළුණු චිත්තය උපදින්නේ, චිත්තය නිසා තමයි අපිට ධිට්ඨිය උපදින්නේ කියන මේ අනුපූර්වව විපල්ලාශයක නැගී යෑම පිළිබඳව ඔබ තේරුම් ගැනීම තාම වැදගත් වෙනවා. ඒකට සංඥා මට්ටමක් කියලා කියන්නේ හඳුනා ගන්නා මට්ටම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු පැත්තෙන් ඔබට මේ සංඥා විපල්ලාසය ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. සංඥා විපල්ලාස සමූහයක එකතුව ඇති තැනක, මානසික ඔසවා තබා ගන්න තැනක ඔබට චිත්ත විපල්ලාසයක් විදිහට ඒක වැටහෙනවා. සිත පෙරළුණු සිතක්, සිතුවිලි පරම්පරාවක් කියන තැනක ඒ වගේම ඒ පෙරළුණු සිතක පැවැත්මක් තියෙන තැනක ඒ කියන්නේ පෙරළුණු ආකාරයේ සමස්ත චිත්‍රය අදහසක් තියෙනකොට ඒ පිළිබඳව දික්තියෙන් පරාමර්ශණය වෙනවා. දික්ටි පරාමර්ශණය තුළ තමයි අශ්‍රතව ප්‍රත්‍යඥයට මේ ලෝකය හම්බ වෙන්නේ. එතකොට එයාට ලෝකේ පවතිනවායයි කියලා ගන්නවා, ආත්මය පවතිනවා කියලා ගන්නවා. අන්නේ සත්පුද්ගල ආත්ම කියන දෘෂ්ටීන් මත උඩට කටයුතු කරන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට ඉස්සෙල්ලම දුරු කරන්න වෙන්නේ දිට්ඨි මට්ටම, එතකොට චිත්ත මට්ටම හම්බ වෙනවා, චිත්ත මට්ටම දුරු වෙනකොට සංඥා මට්ටම හම්බ වෙනවා, සංඥා මට්ටම දුරු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ දිට්ඨි සහගත කෙලෙෂය සම්පූර්ණම උපදින්න පදනම ඇත්තේ නැහැ. මොකද සංඥාව තිබුණොත් චිත්තේ තියෙනවා, චිත්තේ තිබුණොත් දිට්ඨිය උපදිනවා. හැබැයි මේ සංඥාව උපදින්නේ නැති තත්ත්වයකටපත් වුණොත් එහෙනම් චිත්තේ උපදින්නේ නැහැ, චිත්තේ උපදින්නේ නැති වුණොත් දිට්ඨිය උපදින්නේ නැහැ. මේක අපිට බොහොම ජීවිතයේ යෙදීමක් හැටියට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ විපල්ලාස ධර්ම. හඳුනා ගන්නා එක ස්වභාවයක්. හඳුනා ගන්නා ස්වභාවය තුළ ඒ නිමිති ඉතුරු කර ගැනීම තුළ අපිට සමස්තයක් වූ බඳු ධර්මයන්ගේ පැවැත්ම හම්බෙනවා අපේ ජීවිතය තුළ. ඒ ප්‍රතිඵලය තමයි අවුරුදු 50ක් 60ක් 30ක් ජීවත් වෙන ඔබට ඔබව හම්බ වෙන්නේ. එතකොට ඒ ඒ පැවැත්ම ඇතුලේ ඔබ දිටිගත වෙනවා. ඒක අභිනිවේෂ පරාමාසය. දැඩිව ග්‍රහණය කරගෙන එය දැඩිව ස්පර්ශ කරගෙන සිටිනවා ඒක බාහිර පවතිනවායයි කියලා ඒක තියෙනවාමයි කියලා දැඩිව අල්ලා ගැනීමක් විදිහට ඒකට මෙන්න මේ ආකාරයේ පැවැත්ම තුළ විපල්ලාස නියෝජනය කරනවා මනස විපල්ලාස දුරු කරගන්නට ඕන නම් ඒ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්නට ඕනේ අනාත්ම ධර්මය අනාත්ම වශයෙන් දකින්නට ඕනේ අසුභ දේ අසුභ වශයෙන් සහ දුක් දේ දුක් වශයෙන් තේරුම් ගන්නකොට එබඳු මානසිකාර පවත්වනකොට ඔබට පුළුවන්කම තියෙනවා ඒ ස්පල්ලාශයන්ගෙන් අත් මිදෙන්නට. ඒතකොට ඔබ ඒ අත් මිදීම සඳහා ඔබ මහන්සි ගන්නෙ සංඥා වැඩිම තුල. සංඥාව වෙනස් කිරීම තුල. අනිත්‍ය දේ නිට්ටයයි කියන මට්ටමේ සංඥාවක් ඔබට පවතිනකොට දැන් ඔබ උත්සාහවත් වෙනවා අනිත්‍ය දේ අනිත්‍යයි කියලා පෙන්වා දෙන සංඥාව වල අපි කියනවා අනිත්‍ය සංඥා භාවිත කරනවා කියලා. අනත්ත් සංඥා භාවිත කරනවා. සංඥා මට්ටමින් තමයි වඩන්නේ. අසුභ සංඥාව භාවිත කරනවා. ඒකට ආදීනව සංඥාව ඔක්කොනවා. ඒකට මේ සංඥා මට්ටම හඳුනා ගන්නා දේ වෙනස්කොට දැක්වීම සඳහා තමයි මෙබඳු ආකාරයේ මේ මානසිකාරය સિદ્ધ කරන්නේ. ඒකට එබඳු ආකාරයේ මානසිකාරයේ පැවැත්වීම තුළ හඳුනා ගන්නා ස්වභාවය වෙනස් වෙනවා. එතකොට නිවැරදි පැත්තකට හඳුනා ගන්නා ස්වභාවය යනකොට ඒ නිවැරදි ආකාරයට ඒ දේ පිළිබඳව ඔබට දැනගන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඒක තමයි මෙතන විද්‍යමාන වන ස්වභාවයේ බවට පත් වෙන්නේ. නිසා සංඥාව විපරීතව පවතින සංඥාව නිවැරදි තැන පිහිටවීම සඳහා තමයි අපි ප්‍රතිපදාව පුරනවා කියලා මහන්සි ගන්නෙ හැම මොහොතකම. ඊට පස්සේ අපිට ඊළඟට යොමු වෙන තවත් ප්‍රශ්නය නාම රූප නාම යනු රූප යනු නාම රූප පිරිස යන කුමක්ද නාම රූප පිරිසිඳ දැකීමෙන් දර්ශන භූමියටපත් විය හැකිද කියලා නාමය කියලා කියනකොට නාම ධර්ම. නාම ධර්ම කියලා කියනකොට අපි ඒවා නාම මාත්‍රිකව එහි ගති ස්වභාවයන්ගෙන් අපි නම් කරනවා. මේ විදීන් සහගත බව නිසා වේදනාව කියනවා. ඊට පස්සේ හඳුනා ගන්නා බව නිසා සංඥාව කියනවා. ඊට පස්සේ හිතන ආකාරය නිසා චේතනාව කියනවා. ස්පර්ශ වන ආකාරය නිසා පස්ස කියනවා. අපේ මානසිකාර කරන ලක්ෂණය නිසා මෙනෙහි කරනවා කියන දේ නිසා ඒකට අපි මානසිකාර කියලා කියනවා. එතකොට පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියලා අපිට නාම ධර්ම දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නාම ධර්මයන්ගේම තවත් පැතිකඩකින් කරන විවරණයක් ඇටියට අපිට දකින්න පුළුවන් වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා ස්කන්ධ හතරක් විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා නාමස්කන්ධ ටික. ඒ නාමස්කන්ධ ටික අපි ඒ විදිහට දකිනවා වගේම අපිට එතන යම් වෙනස් වෙන ස්වરૂපයක් තැන් තැන්වල ඒ ඒ ස්ථානයන්ට අනුව දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කිව්වේ සමහර තැනක නාම කියලා කියනකොට වේදනාව සංඥාව සංස්කාරය කියන ස්කන්ධ ටික විතරක් දක්වනවා විඥාණය වෙනමම දක්වනවා නාම කියන මේ විග්‍රහය යටතේ දක්වන්නේ නැතුව ඒතර එතනදී නාම කියලා කියන්නේ වේදනා සංඥා සංස්කාර කියන මේ ස්කන්ධ තුනක් විතරයි. සමහර තැනකදී නාම රූප කියලා කියන තැනකදී නාමය පිළිබඳව හැඳින්වීමේදී වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරම දක්වනවා. සමහර තැනකදී නාම රූප කියනකොට පස්ස වේදනා සංඥා චේතනා මානසික ස්පර්ශ මානසිකාර කියලා නාමය පිළිබඳව විග්‍රහ කරන ආකාරයත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ මේ ආකාරයේ විග්‍රහයන් නාමය කියන එක පිළිබඳව දකින්න පුළුවන්. එතකොට මේ කියන්නේ එකිනෙකට වෙනස් වූ තැන් නෙමෙයි. අදාළ સંદર્ભෙදී පැහැදිලි කළ යුතු ආකාරය තමයි මෙතනදි මේ ගෙනහැර දක්වන්නේ. අදාළ સંદર્ભෙදී අදාළ තැනදී නාමය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරලා විග්‍රහ කරලා දක්වන්නට ඕන නිසා තමයි මේ ආකාරයේ බෙදීමක් අපට දකින්න පුළුවන්කම තියෙන. ඒක විඥානයේ වෙනකොට විඥාන ලක්ෂණය වෙනම කියන්න ඕන වුණාම නාමය ඇතුළත විඥානය ඇතුළත් කරලා කියන්නේ නැතුව වේදනා සංඥා සංඛාර කියන gati ටික විතරක් දක්වනවා. එතකොට හුදු මේ අරූපී ස්කන්ධ ටික නාමය හැටියට දක්වන්නට සංග්‍රහ කරන්නට අවශ්‍ය වෙන තැනකදී අන්න එතකොට වේදනා සංඥා සංඛාර විඥාන කියන දේ ඇතුළත් කරලා කියනවා. ඒ වගේම විඥාණයට වඩා සිතෙහි යෙදෙන ගති ලක්ෂණ ටික ඉස්මතු කොට දක්වන්නට ඕන නම් සිතෙහි ක්‍රියාකාරී නියෝජනය ඇති කරන ප්‍රධාන ක්‍රියාකාරීත්වය පිළිබඳව ගෙනහැර දක්වන්නට අවශ්‍ය වන තැන්වලදී පස වේදනා සංඥා චේතනා වේදනා සංඥා චේතනා පස මානසිකාර කියන මේ ලක්ෂණ ටික තුල පැහැදිලි කරලා දක්වනවා ඒ නාම ධර්මයන් කියන එක පිළිබඳව. එතකොට මේ ආකාරයේ ඒ ඒ සන්දර්භයන්ට අදාළව නාමය කියන එක පිළිබඳව විස්තර කරන ආකාරයක් අපට දකින්නට පුළුවන්. රූපයත් ඒ විදිහම තමයි. රූපයත් ඒ ආකාරයෙන්මයි කියලා කියන්නේ එක තැනකදී රූපය පිළිබඳව කරනු ලබන විග්‍රහය චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූපේ. තව තැනකදී රූපය පිළිබඳව කරන විග්‍රහය බවට පත් වෙන්නේ චක්කායතන සුපචයෝ සෝතායතන සුපචයෝ ඝනායතන සුපචයෝ ජීවහායතන සුපචයෝ කායයතන සුපචයෝ කියන තැනේ ඒ කියන්නේ චක්කායතනෙ උපදිනවා සෝතායතනෙ උපදිනවා ඝනායතන ජීවහායතන කායයතන උපදිනවා කියන තැනින් තමයි රූපය පිළිබඳව විග්‍රහ කරනු ලබන්නේ. ඒ වගේම තවත් තැනකදී රූපය පිළිබඳව විග්‍රහ කරන්නේ යම් රූපං නිසාය මනෝවිඤ්ඤාණ ධාතු වර්තති තං රූපං එතකොට එතනදී යම් රූපයක් ඇසුරු කරගෙන මනෝවිඥාන ධාතුව පවතිනවා නම් ඒ රූපය තමයි රූපය කියන්නේ. දැන් රූපය ගැන විග්‍රහ කරන අවස්ථා තුනක් මේ දැක්ුවේ. එතකොට අපිට ඒ රූපය පිළිබඳව කරනු ලබන ඒ විග්‍රහයන් තුළ අපිට ඒ ඒ තැනට අදාළ අර්ථය තමයි තේරුම් ගන්නට ඕනේ. ඒකට නාමය කියලා කියන්නේ අර විදිහට වෙනස් වෙන ඒ ස්ථානයන්ට අදාළව තේරුම් ගන්න තියෙන දෙයක්. රූපයක් ඉබඳු ආකාරයෙන්ම ඒ ඒ තැන්වල ඒ ඒ ස්ථානයන්ට අනුව අපි තේරුම් ගන්නට උවමනාව තියෙන ඕනකම තියෙන දෙයක් ඒ නාම රූප ධර්මයන් ගැන තේරුම් ගන්නකොට ඉබඳු ආකාරයෙන් තේරුම් ගන්නට ඕනේ. ඒකට අපි මේ නාම රූප පිරිසිදු දැකීමෙන් දර්ශන භූමියට පත්වන්නට පුළුවන්ද කියලා අහනකොට ඇත්තෙන්ම නාම රූප ධර්මයන් පිරිසිදු දැකීම කියන එක තමයි අපි කළ යුතු දේ බවට පත් වෙන්නේ. එක පැත්තකින් අපිට සමස්ත දර්ශනය ගොනු කරන්නට පුළුවන් නාම රූප පිළිසිඳ දකින්න කියලා. මොකද නාම රූපයේහි තියෙන අනෝබෝධය මත තමයි අපි මේ දුකට හිමිකාරයෙක් බවට පත් වෙන්නේ. ඒකට නාම රූපය කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ නාම නාමය කියලා කියන්නේ මොකද්ද රූපය කියලා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව ඒකට අපි කියනවා නාම රූපංච පජානාති කියලා. නාම රූපය පිළිබඳව දන්නවා නාම රූප සමුදයංච පජානාති නාම රූප සමුදය පිළිබඳව දන්නවා නාම රූප නිරෝධංච පජානාති නාම රූප නිරෝධය පිළිබඳව දන්නවා නාම රූප නිරෝධගාමිනී පටිපදංච පජානාති නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නවා කියන එක පිළිබඳව මේ ආකාරයෙන් නාම රූප පිරිසිදු දැකීම තමයි අපිට සිද්ධ කළ යුතු දේ නිවන් දැකීම සඳහා කියලා සම්පූර්ණ මාර්ගය අපිට මේ නාම රූප පිරිසිදු දැකීම කියන තැනට ගොනු කරන්නට පුළුවන් කමක් තියෙනවා ඒකට නාම රූප පිරිසිදු දැකීම කියන තැනට ගොනු කරගන්නකොට අපිට යම් ආකාරයකින් අවිද්‍යාව පවතින්නේ කුමක් මතද කියලා බැලුවොත් නාම රූප ධර්මයේ ඇත්ත නොදන්නා කමම තමයි අවිද්‍යාව බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි නාම රූපංච පජානාති කියලා කිව්වේ නාම රූපේ දැනගන්නවා කියන එක सिद्ध කළ යුතුයි. ඒ තමයි දුකේ පිරිසිදු දැකීම කියලා කියන්නේ. නාම රූපය ඇත්ත නොදැනගත්තාම මොකද වෙන්නේ? නාම රූපේහි ඇත්ත නොදැන ගන්නකොට විඥාණය නාම රූපය ඇසුරු කරගෙන පවතින පටන් ගන්නවා. විඥාණය නාම රූපය ඇසුරු කරගෙන පවතිනවා කියනකොට අපිට අවස්ථා දෙකක් දකින්නට පුළුවන්. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය උපදිනවා. වගේම නාම රූප ප්‍රත්‍ය කරගෙන විඥාණය පවතිනවා කියනවා. මේ විඥාණය නාම රූපයටත් නාම රූපය විඥාණයටත් කියන අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා. ඒකට මේ නාම රූපේ නිසා විඥානයේහි පැවැත්ම සිද්ධ වෙනවා කියනකොට ඒක විපාක මට්ටමකදීනුත් හම්බෙනවා අපිට කර්ම මට්ටමකිනුත් හම්බෙනවා කර්ම මට්ටමකින් හම්බෙන තැනට අපි අවධානය යොමු කළාම මෙතනදී මේ ප්‍රශ්නෙට අපිට පිළිතුර ඍජුව ලබා ගන්න පුළුවන්කම තියෙනවා නාම රූපේහි ඇත්ත නොදන්නාකම නිසා විඥාණය නාම රූපේ මත පිහිටා සිටිනවා අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය ගන්නකොට සරියුත්තරන් වහන්සේ අනේපිලිසිටුමාට උපදෙස් දෙන තැන දොට අනේපිලිසිටුමාට ගැහැවිය ඔබේ විඥාණයට ඇස ඇසුරු නොවේවා රූපය ඇසුරු නොවේවා චක්කු විඥානය අසුරු නොවේවා චක්කු සම්පස්සේ චක්කු සම්පස්යෙන් පන් වේදනාව මේ දේවල් අසුරු නොවේවා කියලා මේ දෙන උපදේශයන් දිහා බැලුවහම අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මොනවද මේ කියන අසුරු වීම සහ අසුරු නොවීම කියන එක පිළිබඳව. ඇසුරු වෙනවා කියලා කියන්නේ විඥාණය ඇස රූප චක්කු විඥානාදී මේ ධර්ම ඇසුරු කරගෙන පවතිනවා කියලා කියන්නේ. හටගෙන නිරුද්ධ වන ධර්මයන්ගේ හටගෙන වැය වුණ ස්වභාවය පිළිබඳව දන්නේ නැති නිසා හේතු නිසා හටගත්ත කියන එක දන්නේ නැහැ. හේතු වැය වෙනකොට වැය වුණා කියන එක පිළිබඳව දන්නේ නැහැ. අන්නේ වැය වුණා කියන එක දන්නේ නැති නිසා විඥානයේහි අත්දැකීම. මොන විඥානයේ අත්දැකීමද දැන්? කර්ම විඥානයේහි අත්දැකීම. ඒක ඇහැ රූප චක්කු විඥාන පැත්තෙන් Tamanට දකින්න පුළුවන්කම තියෙනවා. කර්ම විඥානයේ අත්දැකීම කියනකොට ඒක දරුවා අම්මා තාත්තා මේ විදිහට හම්බෙන දෙයක්. ඒකට ඒ විදිහට හම්බෙන අත්දැකීම Tamanට පේන එක බහැර නාම රූපේ තමයි පේන්නේ. එක්ක රූපේ පැත්තේ දරුවා ඉන්නවා එක්ක ඒ රූපේ විඳින Taman ඉන්නවා මේ විදිහට Tamanට ඒ බහැර රූපේ Taman සහ අනුන් විද්‍යමාන වෙනවා. කොහොමත් නිසාද විඥානයේහි අත්දැකීම නාම රූප ධර්මයේ මත පිහිටා සිටින කල විඥානයේ අධ්‍යක්ීම නාම රූප ධර්මයේ පිහිටා සිටිනකොට ඒ ධර්මය පවතින දෙයක් හැටියට විද්‍යමාන වන දෙයක් හැටියට වැටහීම සිද්ධ වෙනවා. අන්න ඒ නිසා දැන් මේ විඥානය පෙනීමට යනවා. දැන ගැනීමට මේ විඥාණයට කර්ම විඥාණයට පැවැත්මක් තියෙන්නේ මොකක් නිසාද? නාම රූප ධර්මය නිරුද්ධ නොවන නිසා නාම රූප ධර්මයේ පැවැත්මක් පේන නිසා. හැබැයි නාම රූප ධර්මය ඒ වෙනකොටත් එයා ඒ දෙන්නගේ කටයුත්ත සිද්ධ කරලා අනිත්‍ය භාවයට පත් වෙලා නිරුද්ධ වෙච්ච දෙයක් කර්ම විඥානයේ උපදිනකොට. එතකොට කෙනෙකුට දෙන්න පුළුවන් කර්ම විඥානය කියන තැන තියෙන්නේ එහෙනම් මේ විදිහේ නාම ධර්ම ටිකක් සහ රූප නිමිත්තක් නේද කියලා. ඔය තැන තියෙන්නේ ඒ විදිහටම රූප නිමිත්තක් සහ නාම ධර්ම ටිකක් තමයි. හැබැයි ඒ ටික පදනම් කරගෙන තියෙන අර විපාක සම්පතියනේ. විපාක සම්පතිය නැත්තම් ඒ විදිහේ දෙයක් කොයි වෙලාවකදීවත් කර්මසිතකට ගෙනල්ලා ඉබේ පහළ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට කර්මසිතේ කිබඳු දේ පහළ වුනේ අර ධර්මයන්ගේ යථාර්ථය නොදන්නා කම මත. කර්මසිතේ විඥානයේ විතරයි මෙතන දිස්මතු කරලා ගන්න. එතනත් අර ධර්ම පැවතුනක් දැනගන්න බව. එතකොට මේ කර්ම විඥානයේ අත්දැකීම තියෙන මොකක් පිළිබඳවද? බාහිර ඇහැ රූප චක්කු විඥාන මේ දේවල් තියනවා කියන තැන තමයි මේ මෙතනදී මේ අරමුණු විදිහට පවතින්නේ. එතකොට එයාට මේ විඥානයේ අත්දැකීම ඒ විඥානයේ තියෙන ප්‍රඥප්ත්‍යාදී ධර්මයන් බාහිර ලෝකයේ මත පවතින දේවල් හැටියට ග්‍රහණය කරගෙන එයාට තියනවා කියන හැඟීම ගෙනල්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ විඥානයේ බහැර නාම රූපයේ පිහිටා සිටීම තමයි එතනදී සිද්ධ වෙන්නේ. නාම රූප ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් ගත්තොත් එහි සංකත ස්වභාවය සහ එහි වැයවීම පිළිබඳව කෙනෙක් තේරුම් ගත්තොත් අන්න එතකොට දකින්න පුළුවන්කම තියෙනවා මේ නාම රූප නිරෝධය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියලා දකින්න පුළුවන්කම තියෙනවා එතකොට එයා දකිනවා විඥාන ප්‍රත්‍යයෙන් කොහොමද නාම රූප ඉපදුනේ ඒ නාම රූපයන්ගේ විඥාන නිරෝධයෙන් කොහොමද නාම රූප නිරුද්ධ වෙන්නේ කියන එක පිළිබඳව දකිනවා ඒතකොට දැන් කර්ම විඥාණයට පැවැත්මක් නැහැ. බහැර නාම රූප දෙක ඇති බවට හම්බ වෙන්නේ නැත්තම්. ඒකට කර්ම විඥාණය නිරුද්ධ වෙනවා. ඒතකොට මෙන්න මේ ආකාරයට විඥානීය පිරිසිදු දැකීම තුළ නාම රූපයේ පිරිසිදු දැකීම තුළ විඥානයේ අනිදර්ශන ස්වභාවයටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. නැතිනම් විඥානය නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක මේ මොහොතේදී කරන නිරෝධයක් හැටියටත් ඒ වගේම අනාගතයේට අනුපාද සංඛ්‍යාත භාවයටපත් කිරීමක් හැටියටත් ඒක सिद्ध කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා නාම රූපයේ පිරිසිදු දැකීම කියන මේ එකම තැනට මුළු සමස්ත ප්‍රතිපදාවම ගොනු කිරීමෙහි හැකියාවක් පවතිනවා. ඒ තුල දර්ශන භූමියට පත්වන්නට පුළුවන්කම තියෙනවා වගේම ඒ තුල අරිහත් මාර්ගය උපදවගෙන අරිහත් ඵලයට පත්වන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අපිට ඊළඟ ප්‍රශ්නයේ හැටියට යොමු වෙනවා ආයතන ලෝකය සහ එහි අනිත්‍යතාවයේ බැලීම පැහැදිලි කර දෙන්නට කියලා අනිත්‍යතාවය පිළිබඳව අපි බොහෝ අවස්ථාවල සාකච්ඡා කරනවා ආයතන ලෝකයේ පිළිබඳව අපිට කතා කළත් ආයතනයන්ගේ ඇත්ත නොදන්නාකම මත දකින්න පුළුවන් ලෝකයක් තියෙනවා අහන්න පුළුවන් ලෝකය විඳින්න පුළුවන් ලෝකය පවතිනවා කියන මට්ටමේ අපිට නිමිති අනුනිමිති වශයෙන් ඇති කරගත්ත ලෝකය තමයි ආයතන ලෝකය කියලා කියන්නේ. එහෙම ආයතනයන් තුල ලෝකයක් ගොඩනගාගත්ත කෙනෙකුට මේ ආයතනාදී ධර්මයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව ප්‍රතිවේධ කිරීම ඒ හටගෙන නිරුද්ධ වන ලක්ෂණය පිළිබඳව තේරුම් ගැනීම සිද්ධ කළ යුතු දෙයක් ඒකේ එසේ පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා ඒ කියන්නේ එහි හටගෙන නිරුද්ධ වන ධර්මයක් හැටියට ඒ තේරුම් ගැනීම ඉතාම වැදගත් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට චක්කුම්බික්‍රේ අනිත්‍ය මහණනේ අස අනිත්‍යයි රූප අනිත්‍යයි චක්කු විඥාන අනිත්‍යයි කියලා මේ අනිත්‍යතාවයේ නිරන්තරයෙන්ම දැකිය යුක්තක් හැටියට දේශනා කළේ. ඒකට අනිත්‍යතාවය පිළිබඳව දකිනකොට අපි අනිත්‍ය දැක්ක යුත්තේ පංච උපාදානස්කන්ධ ලෝකේ. එහෙමත් නැතිනම් අපි එතන අනිත්‍යතාවය දැක්ක යුත්තේ අර සත්පුද්ගල භාව වශයෙන් අපි ගොඩනගාගත්ත ආයතන ලෝකයේ නෙමෙයි. අපි අනිත්‍යතාවයේ දැක්ක යුත්තේ කොමකද? එහි පවත්නා ඒබඳු ධර්මයන්ගේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි. එතකොට මේ මූලික ධර්මයන්ගේ අනිත්‍ය තමයි අපි දකින්නට ඕන. එහෙනම් මූලික ධර්මයන්ගේ අනිත්‍ය දකින්නට නම් අපි ඉස්සෙල්ලම අපිට ආයතන ලෝකයේ ඇතුලේ ගොඩ නැගිලා තියෙන මේක වටේට මේ ගාලා තියෙන මේ පින්තාරු ටික අයින් කරන්නට වෙනවා. ඒ කියන්නේ මේ සත්පුද්ගලාදී ප්‍රඥප්ති විදිහට අපි දැනගන්න දේවල් ලෝකේ පවතිනවා කියලා අද අරගෙන ඒක මත ජීවත් වෙන මනෝභාවය මූලික වශයෙන් අපිට අයින් කරන්නට වෙනවා. දරුවාගේ අනිත්‍ය බලල වැඩක් නැහැ. අම්මගේ තාත්තගේ අනිත්‍ය, ගස්කොළන් වල අනිත්‍ය, මේ ගෙවල් දොරවල් වල අනිත්‍ය මේවා බලල වැඩක් නැහැ. ඔබ අනිත්‍ය බැලිය යුත්තේ කොමකද? රූපේහි අනිත්‍ය බැලිය යුතුයි. මොකද ඔබට මේ හැමතැනකම දරුවා, අම්මා තාත්තා, ගෙවල් දොරවල් කියලා මේ හමුවන හැමතැනකම ඔබට රූපය හම්බෙලා තියෙන්නේ වර්ණයක් විදිහට, පැහැසටහනක් විදිහට. එතකොට ඔබ අනිත්‍ය වශයෙන් දකින්නට ඕනේ අන්නේ පැහැසටහන. ඒක අහුත්වා සම්භූතං හොත්වා නභවිස්සති පෙර නොතිබී හටගත්තු දෙයක් ඉතුරු නැතුව නිරෝධයට පත්වන දෙයක් හැටියට. එතකොට ඔබට දකින්න පුළුවන් ලෝකය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා නම් අතීතේ දැක්හාය කියලා හිතන දේවල් වර්තමානයේ දකින්න පුළුවන් කමක් නැත්තේ නේ දැකපු දේ දැකීම මාත්‍රෙන් පස්සේ නිරුද්ධ වෙලා ගිහිල්ලා අතීතේ ඔබ අම්මා තාත්තා දූ දරුවෝ ගෙවල් දරවල් දැක්කේ නැහැ වර්තමානයේ දකින්නෙත් නැහැ. ඒ වගේම ඔබට අනාගතයට දකින්න පුළුවන්කමකුත් නැහැ. ඒකට අන්න ඒබඳු රූපය පැවැත්ම දිහා බලලා ඔබ කල්පනා කරනවා මේ රූපය හටගත්තේ කොහොමද? ඊට පස්සේ සමුදේ පැත්තට බලනවා. ඔබ දකිනවා අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර, අතීත හේතු සහ වර්තමාන ප්‍රත්‍ය තුළ මේක කොහොමද ඇති වුනේ කියන එක පිළිබඳව ඔබ මේ පිළිබඳව හොඳින් නුවණ පවත්වන්නට පටන් ගන්නවා. අතීත හේතු ටික මත කොහොමද ගොඩ නැගුණේ වර්තමාන ප්‍රත්‍ය සම්භවය නිසා කොහොමද ගොඩ නැගෙන්නේ කියන එක මත මේක තේරුම් ගන්නට උත්සාහවත් වෙනවා. ඒ වගේම මේක තවදුරටත් ගැඹුරට ගිහිල්ලා තවදුරටත් සියුම්ව ඔබ මේ පිළිබඳව විමසා බලන්නට උත්සාහවත් වෙනවා. එතකොට ඔබට පේන වර්තමාන ප්‍රත්‍ය සම්භවය නිසා උපදින විදිහත් ප්‍රත්‍ය නිරෝධයෙන් ඒ ධර්මයේ නිරෝධයටපත් වෙන විදිහත්. එතකොට මෙන්න මේ විදිහට ඔබ සමුදේ පැත්ත සහ අස්තංගමේ පැත්ත බලනවා. එතකොට මේ විදිහට බලනකොට කරුණු දෙකක් ඔබට අස්තංගමේ පැත්තෙනුත් වෙනවා. පළවෙනි එක තමයි වර්තමාන ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට ඒ ධර්මයේ වර්තමානයේදීම නිරුද්ධ වීම. වර්තමානයේම නැති වෙලා යනවා. දෙවෙනි එක තමයි වර්තමානයේ තියෙන හේතු උපදින්නේ නැති වෙනකොට අනාගතයට බඳු ධර්මයක් උපදිනවා කියන එක නැති වෙලා යනවා. මෙන්න මේ කියන දෙආකාර Nirodhaය ඔබට දකින්නට පුළුවන්කම තියෙනවා. වර්තමාන හටගෙන නිරුද්ධ වෙනවා කියන එක දකින්නත් පුළුවන්. අනාගතයට වර්තමානයේ හේතු නැතිවීම තුළ අනාගතයට නොහට ගන්න බවට පත් වෙනවාය කියලා එබඳු මට්ටමක් සාධනය කරගන්නට පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඔබට මේ පංචඋපාදානස්ක ආයතන ලෝකයේ පිළිබඳව නැවත නැවත මානසිකාරය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් මේ ගැන අපි බොහෝ අවස්ථාවල ඉතාම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. අනිච්ච සංඥා වගේ සූත්‍ර දේශනා ආශ්‍රය කරගෙන විශේෂයෙන්ම සති ටීවී YouTube නාලිකාවට ගිහිල්ලා ඔබ ඒ පිළිබඳව බැලුවොත් මීට පෙර කරලා තියෙන බොහෝ දේශනාවලදී සවණී ආදී දේශනාවලදී ඔබට අනිත්‍ය සංඥාව පිළිබඳව බොහෝ විස්තර ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා බොහොම පිළිවෙලින් එහි තියෙන ගැඹුරු ලක්ෂණ සහිතව එනිසා ඒ ආකාරයේ දේශනා ටිකක් පරිශීලනය කරලා අනිත්‍ය සංඥාව කියන එක පිළිබඳව ඔබට තවත් කරුණු කාරණා දැනගන්නට පුළුවන්. අවසාන වශයෙන් අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන ප්‍රශ්නය ආනන්තරික සමාධිය කියලා කියන්නේ මොනවද කියන එක. ආනන්තරික සමාධිය කියලා කියන්නේ යම් සමාධියක් අනතුරුවම අපිට විපාක ලැබෙනවා නම් එබඳු මට්ටමේ සමාධියට කියනවා ආනන්තරික සමාධිය කියලා. එතකොට ආනන්තරික සමාධිය පිළිබඳව අපි බලනකොට යම් ආකාරයකින් මාර්ග චිත්තෝත්පාදයේ උපදවන්නට සමර්ථ වෙන එබඳු ආකාරයේ යම් සමාධියක් තියෙනවා නම් අන්නේ මාර්ග සිතක් උපදවන ඒ එබඳු ආකාරයේ සමාධියකට කියනවා ආනන්තරික සමාධි ඥානය කියලා. එතකොට එහිදී මූලික වශයෙන් පළමුව සමාධිය පසුව ඥානය උපදිනවා. පළමුව සමත වශයෙන් උපදින සමාධිය උපදිනවා ඊට පස්සේ තමයි එහි උපදින ප්‍රඥාව එහි උපදින ඥානය උපදින්නේ. එතකොට මේ ඒ මාර්ගය නිසා තමයි ඊට අනතුරුවම ඵලයේහි හට ගැනීම සිද්ධ වෙන්නේ. අන්න ඒ මාර්ග මට්ටමේ උපදින සමාධියට කියනවා ආනන්තරික සමාධිය කියලා. එතකොට ආන අනතුරුවම ඒ ඵලය අනිවාර්යයෙන්ම උපදවන ලක්ෂණයෙන් යුක්තයි. එතකොට උපචාර මට්ටමේ සමාධියකින් ගිහිල්ලා අර්පණා මට්ටමකදී මාර්ගඵල සහිතව එයාට සෝවාන් මාර්ගය උපදවන්නට සකදාගාමි අනාගාමි අරහත් මාර්ගය උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඒ බඳු මට්ටමකින්ම ඒ ඵලය ප්‍රතිලාභ කරන්නට පුළුවන්කමක් තියෙනවා. අන්නේ සමාධියට තමයි ආනන්තරික සමාධිය කියලා හඳුන්වනු ලබන්නේ. ඒක අනතුරුවම එහි විපාක ලැබෙන නිසා තමයි ඒ සමාධිය ආනන්තරික සමාධිය කියලා විශේෂයෙන් හඳුන්වා දෙනු ලබන්නේ. ඉතින් මේ විදිහට අද දවසේදී අපිට ලැබී තිබෙන ප්‍රශ්න පිළිබඳව අපි සාකච්ඡා කළේ භාවනාව පිළිබඳව ඔබට තවදුරටත් කරුණු කාරණා විමසා බලන්නට ඇතිවන ප්‍රශ්න ගැටලු පිළිබඳව අපට යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා මේ තිරයේ දිස්වන දුරකථන අංකයට WhatsApp මාර්ගයෙන් ඔබ පණිවිඩයක් යොමු කිරීම තුළින් ප්‍රශ්නය පැහැදිලිව සිංහල අකුරෙන් ලියලා ඔබට පුළුවන් නම් එවන්න ඒක ඉතාම පහසුවෙන් අපට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා ඒ විදිහට ඉදිරිපත් කරන ප්‍රශ්න ගැටළු වලට අපිට පිළිතුරු සපයන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්වලා හැම කෙනෙක්ම වටිනා කුසලයක් සිදු කරගත්තේ මේ සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මා කඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේටත් මා කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු ඉෂ්ඨකාරකාදී සියලු සම්‍යක්ෂ්ඨිකාදී දේවගණ සමූහයා මේ පින් සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම ඒ තුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. කායික මානසික සැනසීම උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.